චති. එතකොට මේ මිදීමක් ගැනයි මෙතනත් කතා වෙන්නේ. එතකොට ඒ කියන්නේ එතකොට අනිමිත්ත චේතෝ සමාධියේ බැසගෙන සිටි පහදී මොනවට පිටයි නිශ්චය වෙයි. ඒ මෙසේ නුවණින් දකි අදිමිත්තති සෝ එවම් පජානාති අන දැන් පජානාති කියන වචනේ මෙතනදි ගන්නවා. දැන් ලෝකයේ ඇත්ත තියෙන තැන විජහනාති. අපි ඒක දන්නවා. ලෝකයක් තියෙනවා කියලා ගත්ත තැන. දැන් මෙතන ප්‍රජානාති. දැන් මේක දකින්න නුවණින් සත්‍ය. සත්‍ය දකින්නවා කියන එක ප්‍රජානාති. යේ අස්සු දරතා අකිඤ්ඤායතන සංඥං පටිච්ච තේද න සම්නි අනතන යේ අස්සු දරතා න සන්න සංඥාතන සංඥං පටිච්ච යේද තේදන සම්නි. දාපි ගත්තොත් මේක පරිවර්තනයත් එක්ක අපි බලමු. එතකොට මොනවට දැන් අපි කිව්වා අනිමිත්ත සමාධිය. එතකොට නිශ්චය පිහිටයි නුවණින් දනි. ආකින්ඥායතන සංඥා නිසා යම් ධර්තයක් ඇද්ද? ඔහු මේ නැත. නසනා නාසඤ්ඤායතන නිසා යම් ධර්තයක් ඇද්ද? ඔහු මේ නැත. එතකොට මේ ධර්ත මාත්‍රයක්ද ඇත. නමුත් මේ ධර්ත මාත්‍රයකුත් තියෙනවා. කිමෙක්යත් මේ කය නිසා අර සලායතන නිසා සලායතන ප්‍රතිසංයුක්ත ඌ ජීවිතයට ප්‍රත්‍ය වූ ප්‍රවෘත්ති ධර්තමාත්‍රයක් ඇතැයි දනි. අන්න ඒක තමයි අපි ඔබට කියුවේ. බුදුන් වහන්සේ පස්සක තවස අතාරින්න හේතුණි ඔන්නෝකයි. මූලික කෘත්‍යයන් කරන්න නැකිටන කොටත් මේ අර දුක තියෙනවා. අය ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්ම සංඥාවයි මෙතන තියෙන්නේ. ආත්ම සංඥාව කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේක කොහෙවත් තියෙන එකකුත් නෙමෙයි. මෙතන සංඥාවකයි මේක සකස් වෙන්නේ. එතකොට ඒ සංඥාව ඔබ තුළ මේ මොහොතේ ඒ අරූපේ පවතිනවා කියලා අපි කියවේ නිසා. ඒකයි රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියන තැනින් පෙන්වන්නේ. මේ දෙයක් කියලා දැන්න ස්වභාවයයි අවිද්‍යාව. ඒ දෙයක් කියලා දැන ස්වභාවය දිය වී යාමයි අවිද්‍යාශෝෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ. මේ කාය නිසා යම් ආයතන නිසා හටගන්නේ. එතකොට මේ ආයතන අපි කියේක මේ සෙන්සස් ස්පාක් වෙනවා. මේ ෆයිව් සෙන්සස් වල ස්පාක් වීම ආස්වාස ප්‍රාස්වාස වටනකන් සිද්ධ වෙනවා. එතකම්ම සිතක් ඇති වෙනව නැති වෙනවා. හැබැයි ඒ සිතේ අපි අපි අදාගත් මේ චිත්තාරෝපණයේදී වීගෙන යනවා. අපි ඔබට ඒක පෙන්වුවේ. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සක් ගන්න පස්සේ කියපු තැන බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ ඒ නැවතත් සකස් නොවන අරහත්ත්වේ කරා යන තැන ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන තැන චිත්තාරෝපණේ දිය වීගෙන යන තැන. ඒ කියන්නේ මේ දහම අවබෝධයි. නුවණින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට සත්‍ය දැකීම පමණයි කරන්න පුළුවන්. හැබැයි ඊටු ටික තමන්ගේ සිහියට අසු වෙනවා ඥානෙට අසු වෙනවා. ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලා දාන්න යන්නේ නිසයි. මේ සියල්ලම ඥානය හරහා යන ගමනක් තියෙන්නේ. ඔය මේ අපි මේ මේ කතා කරපු සියල්ලම ඥානය හරහායි තියෙන්නේ. සිහියටයි අසු වෙන්නේ. මේ මිදෙන හැම එකක්ම හිතනවා නෙමෙයි සිහියට දැනෙන්නේ. දැනෙන දේ සිතට ගන්නෙ. එතකොට මේ දැනෙන සිහියයි මේ මේ අපි කතා කර ප්‍රභාස්වරයයි. ඒ ප්‍රභවයයි, ඒ මූලයයි. එයින් තමයි දෙයක් හටගන්නේ. එතකොට අපි අපි එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ කුමක්ද? මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ දියවිගෙන යනවා අපි මෙතෙක් දැනෙන ආරෝපණය දියවිගෙන යනවා. ආත්මීය ආරෝපණය දිය වේගෙන නිමිති අනිමිත්තයි දැන් නිමිති අටගන්නේ නැහැ. අනිමිත්ත ස්වභාවය තුලත් ඒ සංඥාවේ ස්වභාවය අතිසියුම් කම්පන ස්වභාවයක් පවතිනවා. ඒ අකම්පිත ස්වභාවයක්. මෙතනදී මේක වචනෙට ගන්නම බෑ, පරයායකට දෙන්නම බෑ. නමුත් සාන්දිටිකව දැනෙන ස්වභාවයක්. සියල්ලෙන් මිදෙන ස්වභාවය. සාන්දිටිකයි. ඔබට පේනවා ඇහෙනවා අපි ඔබට මේක උපමා ගොඩක් කියලා තියෙනවා අපේ අත්දැකීම කියලා තියෙනවා සෙනග ගොඩක් මැද්දේ හුද කලාව ගමන් කරනවා කියලා අපි කිව්වා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ කියලා මේ උපමා හුඟක් වෙනස් නමුත් මේ මේ ප්‍රායෝගිකව දැනෙනවා ඔබට මේ ධර්මයේ තුල අවසානයේදී ඒ නිවන අත්දකින්න ලැබෙනවා නිවන අත්දැකීමක් නෙමෙයි මේ වචන වැරදි නමුත් ඒ සාන්දිටිකයි. කිසිවකට කම්පණය නොවන අකම්පිත ස්වභාවයක් මතුවෙනවා. එහෙම කියන්න වෙනවා වචනෙන් මේක සම්ප්‍රේෂණය කරන්න ඕන නිසා ඔබට. හැබැයි ඒකට වචන නැහැ. දැනීම දැනීම පමණයි. හුලඟ වගේ. ඒකයි කිව්වේ මේ අරහත්ත්වයේ හරියට ඒකයි කිව්වේ අන්ධවානේ තමයි මේ මේ අරහත්ත්වයට පත්වන අයට වෙන හුදකලාව ඇලුම් කරන්නේ. අන්ධවණේ ඇලුම් කරන්නේ. අපි අන්දවනේ කියන්නේ මෙතන මේ උපමාවක් විදිහටයි. බුදුන් වහන්සේ බොහෝ විට අන්දවනේට වඩන බව අපි දන්නවා ධර්මය තුළ ආන ලැබෙනවා. එතකොට මෙතන පුජ්‍යල සංඥාවෙන් ගන්න එපා මේ බුද්ධ ස්වභාවය. මෙතනදී ගන්න ඒ ස්වභාවයටපත් වෙන එක. සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයටපත් වෙනවා ගාශේෂේ බෝධි මූලයේ. මේ බුදුන් වහන්සේ එකවරම බුද්ධත්වයටපත් වෙලා බුදුන් වහන්සේ ඒ ගාශේෂේ බෝධි මූලයෙන් වනයෙන් එළියට වඩින්නේ නැහැ. බුදුන් වහන්සේ සත් සතිය ගත කරනවා. එතනදී ඔබට අහන ලැබෙනවා. සත් සතිය කියන්නේ සති හතක් මාස දෙකකට කිට්ටොයි. විශාල කාලයක් ඒක. පොඩි කාලයක් නෙමෙයි. ඔබ දන්නවා ඒ රුවන් සක්මනේ යෙදෙනකොට පටිසම්පාද අනුලෝම ප්‍රතිලෝම මෙනී කරබා. මෙතනදී ඔබට මේ සතර ඉරියාවෙම බුදුන් වහන්සේ මේ අනිමිත්ත සමාධිය තව තවත් හොඳින් ප්‍රකට කරගත්ත බව අපිට වැටහෙන කාරණාවයි. අර එක මොහොතක් හරේ සත්‍ය දකිනවා නම් ඒ මොහොතේ දකපු සත්‍ය නැවත නැවත විවරිතව විජිතව කියන විදිහට මේක නැවත නැවතත් නැවත නැවතත් ඒක ප්‍රත්‍යක්ෂතාවය තුළ ස්ථාවර වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක පිටට කියන්න පුළුවන් එකක් නෑ. ඒක නිසා තමයි මේ ධර්මයේ කොහොමද දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ ඒ සංඥාව පහළ වුණා කියන්නේ. ඉතින් ඇත්තටම මේක කියන්න පුළුවන් එකක් නෙමෙයිනේ. මේක දැනෙන දෙයක්. මේක සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඒකයි මේක කියන්න බැරි කමයි මේක කොහොමද කියන්නේ කියලා බැලුවේ. මොකද අන්න කොණ්ඩඤ්ජට වැටුණා කියනකොට අර පස්සක තවුසන්ට මේ ධර්ම දේශනා කරනකොට කොණ්ඩඤ්ජ තාපස්තුමාට වැටේ. නමුත් ඒක කියන්න බෑ. අතර මේ ගොඩක් දේවල් තියෙනවා ඔබට දිනෙදා මේ මේ ධම්මාග යන අයට විශේෂයෙන් ධර්මයේ දෙයක් කරගන්න එපා. මිදීමම දකින්න නුවණින්. ඒ මිදීම දකිනකොට ඒ මිදීමයි මෙතන වෙන කිසිවක් නැහැ. මේ චුල්ල ශුන්‍යස සූත්‍රය තුල ගිය මගමයි තියෙන නිවන් මගට. අතරම සෑම දෙයකින් මෙදිර සාමාන්‍ය විදිහටම කටයුතු කරනවා කියන්නේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ. නැත්තම් බුදුන් වහන්සේ බහුජන හිතාය බහුජන සුඛයි කියලා රහතන් වහන්සේලාට පවසන්නේ නැහැ. ඒක පුළුවන්. අතර මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලවම මිදිලා සමවාසය කරනවා. ඒ කියන්නේ නෙළුම්පතේ දියබිද නොගැටී නොඇලී තියෙන මේක අවබෝධඥානයක් කියලා කිව්වේ ඒකයි. මේ අවබෝධඥානය මෙතන සකස් වෙනවා. මේ මේ අවබෝධයටපත් වෙනවා. ඒක සාන්දිටිකයි. හිතලා ගන්න එකක් නෙමෙයි. ඒ දැනෙන එකක්. ඒ මිදීමක්. ඒ එක සිතකවත් එතකොට බල ගැන්වීමක් නැහැ. ඉතින් මේක ආශ්චර්යයක්. අතරම ඊටාම වටිනවා. එතකොට එහේ මෙසේ නුවණින් දනි ආකින්ඥාතන සංඥා දර්ථ නැත. එතකොට නසනනාසඤ්ඤයතන ධර්තයක් නැත. එහෙම දෙයක් මෙතන දැනෙන්නේ නැහැ. එතකොට වැලි ධර්තයක් ඇත. ඒ දැනුමකුත් දැනීමකුත් තියෙනවා. එතකොට ඒ නිසා අනේ මේ කයම නිසා සලායතන ප්‍රතිසංයුක්ත වුණු ජීවිතයේ ප්‍රත්‍ය වූ ඒ ප්‍රවෘත්ති ධරත මාත්‍රයක් දැනේ. අන්න ඒ දැනීමක් පමණයි. දැනීමක් කියන්න බෑ. ඉතින් දනි. එතකොට හේ ආකින්ඥායතන සංඥා පිළිබඳ සංඥා ශුන්‍යයි නුවණින් දනි. නසනනාසංජන පිළිබඳ සංඥා ශුන්‍යයි නුවණින් දනි. වැලිත් මේ අශුන්‍යතාවය අද්දත්. අශුන්‍යයි. තාවයකුත් මේ සංඥා සියල්ලගෙන්ම එතකොට මේ අරූප සංඥාවල මිදීමක්. නමුත් ඒත් අවසානයක් වෙලා නැහැ. ස්වභාවයක් දැනෙනවා. ඒකයි අශුන්‍යතාවයකුත් ඇත කියන්නේ. එතකොට සුමේ මේ නැත ඇත නැත අන්තවලින් මිදුණු දහමක් කියවෙත් අනේ නිසාමයි මේ දහම මජ්ජේ ඥානං කියන තැනින් දකින්නේ. ඒනොට මේක භාෂාවට ගන්නම බෑ. මේක සාන්දිට එකයි. ලුණු වගේ දැනෙන දෙයක්. කොහොමද භාෂාවකින් කියන්නේ? කිමක යත් මේ කායම නිසා වූ සලායතන සංයුක්ත වූ ජීවිත ප්‍රත්‍ය ධාරත මාත්‍රයක් අන්න සලායතන සංයුක්ත වූ ඒ ජීවිත ප්‍රත්‍ය ධර්ත මාත්‍රයක් ඇත. ඒ ෂඩායතන ප්‍රතිසංයුක්ත වූ ජීවිත ප්‍රත්‍ය ධර්ත මාත්‍රයක් ඇත කියන එක මේ ධර්මයේ තුල අපි දකින වටිනාම වාක්‍යයයි. ඉතින් බොහොම නුවණින් දකින්න ඒක ඉමේව කායන් පටිච්ච සලායතනිකං ජීවිත පච්චයාති කියලා ඒ වාක්‍ය බුදුන් වහන්සේ මේ අපිට දකින්න ලැබෙනවා මේ ශුන්‍ය ශුල්‍ය ශුන්‍ය සූත්‍රය තුළ. එතකොට මේ සලායතන ප්‍රතිසංයුත් මේ මේ ජීවිත මාත්‍ර ධරතේ කුමක්ද කියන එක තමයි බොහෝ අය නුවණින් දැකිය යුතු කාරණා. ඉතින් මේ ආත්මීය දැනීම දිය වෙගෙන යනවා කිව්වේ චිත්තාරෝපණේ දිය වෙනවා කිව්වේ මේ ඝන සංඥා සුකුම වෙනවා කිව්වේ කම්පන ස්වභාවයේ දිය වෙගෙන යනවා කිව්වේ මේ රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ කියන තැන එහෙම නැත්නම් නිබ්බිදාන්ති විරාගාන්ති නියෝදාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැන. ඉතින් මේ ඊටාම වටින ගැඹුරුම තැනයි. මේ ධර්මයේ තුල ඔබට අහන ලැබෙන වටිනා මාණික්ක රත්නයයි. මෙසේ යමක් එහි නැද්ද? එයින් එහිත් එහි නැත. ශුන්‍යයයි නුවණින් දකි. යමෙක් එහි ඉතිරිව ඇද්ද විද්‍යාමානෝ එය ඇතැයිද නුවණින් දනි. අනය ආත්මි දැනීම ගැනයි කියන්නේ. ආනන්දේ මෙසේ හේනිදු ඒ නුවණහට යථා භූත වූ අවිපර්යස්ත වූ පාරිශුද්ධ වූ තෙල ශුන්්‍යතාව ක්‍රාන්ති වෙයි. ඔය ශුන්්‍යතාව ක්‍රාන්ති කියන්නේ එතකොට ශුන්‍යතා මෙතර ශුන්‍යතාවයත් ඊයේ අවසානයක් නැති බව. එතකොට මේ මේ අවසාන මේ දැනෙන ස්වභාවයේ වචනෙට ගන්න බැරි ස්වභාවයේ අපි මේ කතා කරමේ අන්තිමටම මේ දියවිගෙන යන ස්වභාවය තුළ පටිනිස්සග්ගානුපස්සී කියලා ඒකත් දැනෙනවා අවසානයේදී දියවි නැති බව ඒකයි නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියලා බුදුනාසේ ඒ විදිහට දේශනා කරන්නේ පුණජපරං ආනන්ද තවදුරටත් පැහැදිලි කරනවා. මහාන ආකින්ඥායතන සංඥා මෙනෙහි නොකට නසන්නා සංඥායතන මෙනෙහි නොකට අනිමිත්ත සමාධිය සඳහා ඒකත්වයක් මෙනෙහි කෙරෙයි. අනානිමිත්ත සමාධිය සඳහා ඒකත්වයක් මෙනෙහි කරනවා. නසන්නා සංඥායතන අනිමිත්තං අනිමිත්තං චේතෝ සමාධීහි චිත්තං පක්ඛන්ති පසීදති සම්තිට්ඨති අදිමුක්ඛති සෝ එවං පජානාති අන්න ඒ යථා භූතයෙන් දකිනවා එවං පජානාති අයම්පි කෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසං චෙත්තසිකෝ යංකෝ පන කිංචි අபிසංකත්තං අபிසං චේතසිකං තද නිච්ඡං නිරෝධති පජාති අනේ නිරෝධයට යන ඒ ඕකේ සිත අනිමිච්ච සමාධියේ බසි පහදී මොනවට පිහිටයි නිශ්චයට වෙයි හේ මෙසේ නුවණින් දනි මේ අනිමිත්ත සමාධියේ අවිසංකෘතේ අන අනිමිත්ත සමාධිය බව නුවණින් දැනගන්නවා ඒ අනිමිත්ත සමාධිය ඔබටත් අත්දකින්න ලැබෙනවා නම් ඔබට මේ කාරණා සාන්දිටිකයි. අபிසංචේතසිකය අනේ අபிසංචේතසිකය කියන එක ඒකයි සංඥා අபிසංකරණ නිරෝධයක් මේ කරා යන මගයි නිවන් මග කියලා අපි ඔබට නිතරම පැවසුවේ. යම් කිසිවක් අபிසංකෘතත් අபிසංචේතසිකත් වේනම් ඒ අනිත්‍යේ නිරෝධ ස්වභාවයේ ඇතැයි නුවණින් දනී. අනු මේ නිවන් මඟ අන්තිම මේ නිවනට පත්වන ආකාරය මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ අபிසංචේතසිකත්වයේ ඒ අනිමිත්‍ය ඒ අනිත්‍ය නිරෝධ ස්වභාවයට යනවා දැනෙනවා කියන එක මෙතනදී ඒ වචනට නගලා තියෙනවා ඔබටත් දකින්න ලැබේ. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාශ්‍රවයන් කෙරෙහි යුදු වෙසසින් මිදේ භවආශ්‍රවයන් කෙරෙහි යුදු සිත මිදේ. අවිද්‍යාශ්‍රවයන් කෙරෙහිදු මිදේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව ධර්ම අවසානයේ අපි දන්නවා මේ මේ කෙලෙස් කාම රාග දේශමෝ කෙලෙස් වල ආශ්‍රව විදිහට අපි කතා කරනවා තේකොළ මණ්ඩි වගේ අවසානයේදී භවආශ්‍රවේ යන් දැනෙන ස්වභාවය දෙයක් කියලා දැන ස්වභාවය දියවි කියන. එතකොට එතකොට අවිජ්ජාශ්‍රය දෙයක් කියලා දැනෙන ස්වභාවයමයි. එතකොට ඒකමයි දැන දැනීමමයි. එතකොට කාමාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව, ආත්මීය ස්වභාවය දැනීම මේ සියල්ලම දියවි කියන ස්වභාවයයි. එතකොට අපි දන්නවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන තැන මේ මාන කියන තැන අවිද්‍යාව ශේෂ විරාගුණ කියන තැන මාන උද්දච්ච අවිද්‍යාව දස් සංයෝජන ප්‍රහීන වෙලා ඒ අරහත්ත්වයට පත් වෙන ආකාරයයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියපු තැනයි මේ නැවත නැවතත් විවිධාකාරයට ඔබට අහන්න ලැබෙන්නේ. ඒ දැන් මේ පැහැදිලි කිරීමේ ආකාරයටම යම්කිසි අபிසංකෘතයක් අபிසංචේතසිකයක් වේනම් ඒ අනිත්‍යයි ඒ Nirodha ස්වභාවයේ නුවණින් දැනේ ඒ දැනීමටපත් වෙන එක මේක වචනෙට ගන්න බෑ හිතන එකක් නෙමෙයි දැනෙන දෙයක් ඒක සංඥාවේ ස්වභාවයක් ඒ සංඥාවේ ස්වභාවය තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ එතකොට සංඥාවේ මිදීමේ ස්වභාවය සංඥා අபிසංකරණේ නිරෝධයේ ස්වභාවයයි ඒ පජානාති කියන වචනෙන් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ තේ අபிජං චේතසිකං තදනිච්ඡං නිරෝධති පජානාති තස්ස එවං ඥානතෝ එවම් පස්සතෝ අන ඥානතෝ පස්සතෝ කියන කාරණා අපි නිතරම ඔබට පැවසුවා මේ දැනෙන ස්වභාවයයි ඥානතෝ එවම් පස්සතෝ කාමාසපි චිත්තං විමුච්ඡති බවස්සාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාශ්‍රවාති චිත්තං විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමීති ඥානං හෝති ඒ කියන්නේ මිදුණු බවටත් තමන්ගේ ඥානෙට හසු වෙනවා විමුක්තස්මින් විමුක්තිති ඥානං හෝති මේ ඥානේ එකයි කියවේ ඥායස් අධිගමයි කියලා මේ ඥානේ කියන වචනේ බොහෝ දැනටත් අවබෝධයක් නැතිව මේ ධර්මයේ තුල ගැඹුරට නොගින් මේ ධර්මයේ තුල හුදු හුදු බාහිරෙන් අතගාමින් කතා කරන අයට මේ ඥානය ගැන තාමත් වැටහීමක් නැහැ. මේ ඥානය කුමක්ද? මේ ඥානය කියන්නේ විඥානය නෙමෙයි. මේ ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය ක්‍රියා කියන මග යායුතු මග යායුතු මාවත ලිපිනේ මේ අවසාන ටික බොහෝ අය තාමත් මෙතන සිහි වර්ජනයක්වත් කරලා නැති බව අපිට දන්නවා කතා කරන දේවල් වලින් මේ භික්ෂුන් වහන්සේලා අද අද සමාජය අවදි වෙන්න ඕනි මේ ගැඹුරුම තැන කතා කළ යුතුයම තැන කතා කරන්නේ නැහැ වැටහීමක් නැහැ අත්දැකීමක් නැහැ ඔවුන් හිස්බස් දොඩ ඉන්නවා හරියට කටමැද දොඩවනවා කියලා අපි කියන්නේ අන්නේ නිසයි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කතා කරන්න මේ ඥාණය හරහා යන නිවන් මඟ අවදි කරන්න මේ ඥානතෝ පස්සතෝ කියන කාරණාව ගැඹුර දකින්න ඒ අවිජ්ජා සවාපි චිත්තං විමුච්ඡති ඒ විමුස්සත්මින් විමුක්තත් මීති ඥානං හෝති කීනා ජාති වුසිතං බ්‍රහ්මචරයන් කතං කරණීයං නාපරං ඉත්තත්‍යාති පජානාති කියන තැන මහා නුවණින් දකින්න. ඉතින් බුදුන් වහන්සේ මේ පේරණ පේනන කාරණාව තාම පැහැදිලි. එතකොට භවආශ්‍රව, කාමාශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව මිදෙයි. අපි ආයි පරිවර්තනයට යමු. අපි මේ ඔබට සූත්‍රයත් එක්කමයි මේක යන්නේ. මොකද මේ සූත්‍රයේ තියෙන කාරණාව පරිවර්තනයේ බොහොම පිරිසිදු වෙන්න ඕනේ. සූත්‍රයේ මනාකොට පිරිසිදු අපි දකිනවා. ඒක නිසායි අපි එතනත් පෙන්නන්නේ. විමුක්ත වත් විමුක්ත යන ඥානයේ වෙයි. විමුක්ත ඥානය මෙතනදී ඒ විමුක්ත විමුක්ත මීති ඥානං හෝති කියන එක විමුක්තස්මේ විමුක්ත මීති ඥානං හෝති කියන එක කීනා ජාතිය උසිතං භ්‍රමචරයන් නාපරං තර කතං කරණියා නාපරං ඉත්තථාති පජානාති ඒක පජානාති දැනෙනවා පජානාති නවලට දැනෙනවා ඒක උප දකින්න වෙන වෙන අපි එක කිව්ව යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරයයි අවසානයේ ඔබ පජානාති කියන තැනටම ගෙනියනවා ඔබටම ඒක සාන්දිටිකයි මේක කවදාවත් හිතලා කියන්නත් බෑ හිතලා ගන්නත් බෑ ඔබටම දැනෙන්න ඕනි සාන්දිටික වෙන්නම ඕන එතකොට අවිද්‍යාශ්‍රව කෙරණුවේ සිත මිදේ විමුක්තව විමුක්තියයි අන ඥානිට හසුවේ කියන එක මේ වාක්‍ය තුලම ඔබට දකින්න ලැබෙනවා ජාතිය ශේවිය බ්‍රහ්මසරවස නිමවන ලදී කරණීය කරන ලදී සියල්ල කල බවට අන දැනෙනවා ඥානිට හසු වෙන්නේ මේ සියල්ල මේ අරහත්වයේ පිනිස මතුවේ කිසිදක් කිසිදු වෙන යමක් නැතයි නුවණින් දනි. මේ අරහත්ත්වයටපත් වීමයි. එහෙනම් හේ මෙසේ නුවණින් දනි. කාමාශ්‍රව නිසා යම් ධර්ත කෙනෙක් ඇද්ද? ඔහු මේ ආර්ය මාර්ගයේ ඵලෙහි නැත. කාමාශ්‍රය නිසා යම් ධර්තයක් තිබුණා නම් ඒ කියන්නේ මේ දැනෙන ස්වභාවයේ දියවේ ගැන ස්වභාවයේ ඒ ධර්තේ මෙතනදී ඇත්තටම මේ පට්නිස්සගාන පස්සේ කියන තැන ඒකිනා ජාති උසිතම් භ්‍රමචාරයන් කතං කරණියා නාපරං ඉත්තත්තාදි පජානාති කියපතන. අනේ එතකොට සෝ ඒවම් පජානාති යේ අස්සු ධරතා කාමාස්සවං පටිච්ච තේද තේද නසන්ති යේ අස්සු ධරතා භවස්සවං පටිච්ච තේද න සන්ති යේ අස්සු ධරතා අවිජ්ජාස්සවං පටිච්ච තේද නසන්ති. එතකොට මේ නසන්ති කියන්නේ මෙතන එතන අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ අවිජ්ජ දැන් අපි දන්න දෙයක් කියලා දැනෙනවා අපි ඒක ඔබට නිතරම මේ මේ පිරිසිදු ශ්‍රී සාධර්මය අපි ඔබට දිගටම ඉදිරිපත් කරගෙන ආවේ. ඒ දෙයක් කියලා දැනෙනවා එතනමයි භවයක් කියලා අපි කිව්වේ. නම් භව නිරෝධයයි කිව්වේ බාහිර දෙයක් කියලා දැනෙන්නේ නැති ස්වභාවයයි ඒ නිවන කරාම යන්නේ. ඒක ඔබට මුලින්දම අපි පෙන්නවා. දෙයක් තිබ්බොත් තමයි මමත් ඉන්නේ කියලා. දෙයක් නැත්තම් මමත් නැහැ කියලා අපි ඔබට සරලවයි පැවසුවේ. නමුත් මේකේ අවසාන වාක්‍යයට මේ නිවන් මාර්ගයේ එන තැන එතනමයි තියෙන්නේ අන්න දෙයක් කියලා දැනන බවාශ්‍රවං පටිච්ච තේද නසන්ති යේ අසුද්ධරතා අවිජ්ජා සවම් පටිච්ච තේද නසන්ති ඒ කියන්නේ දෙයක් කියලා දැනෙන්නේ නැත්නම් එතන අවිද්‍යාවත් ඉවරයි. අවිද්‍යාවේ අවසානයත් අවිද්‍යාශේෂ විරාග නිරෝධෝ කියන තැන තියෙන්නේ අන්නේයි. නම් අවිද්‍යාව දෙයක් තියෙන එකයි එතනම භවයක් තියෙන්නේ එතනමයි දිට්ඨිය තියෙන්නේ ආත්ම දිට්ඨියත් එතනමයි දෙයක් මේ සියල්ලම එකමයි එහෙනම් එකමයි එකම වචනයයි එමුත් මේ මේ භාවි මේ ඔබට පැහැදිය යුතු නිසා පහදා දිය යුතු නිසා දෙයක් කියලා දැනනවා නම් ඔබට sannivedanaya කරන්න ඕන නිසා මේ විදිහට මේක ප්‍රකාශ කරන්නේ එතනමයි ආත්මය තියෙන දෙයක් බාහිර දෙයක් තියෙන එතනමයි ආත්මය තියෙන්නේ. එතනමයි භවයක් තියෙන්නේ. එතනමයි භව නිරෝධය තියෙන්නේ. එතනමයි නිවනක් තියෙන්නේ. එහෙනම් මේ එකම තැනින් මෙදෙන්නේ. එයයි එතකොට මේ පැහැදිලි කිරීම. එතකොට භවශ්‍රව නිසා යම් ධර්ත කෙනෙක් ඇද්ද හේ කාමාශ්‍රව නිසා යම් ධර්ත කෙනෙක් ඇද්ද හේ එතකොට ආර්ය මාර්ග ඵලෙහි නැත අන්න ආර්ග ආර්ය මාර්ග ඵලෙහි ඒ නැත කියලා පැහැදිලිවම තියෙනවා. බවාශ්‍රව නිසා යම් ධර්තයක් ඇද්ද මේ ආර්ය මාර්ග ඵලෙහි නැත. අවිජාශ්‍රව නිසා යම් ධර්තයක් ඇද්ද මේ ආර්ය මාර්ග ඵලෙහි නැත. ඒකයි න සම්ති කියලා කිව්වේ. අවිජ්ජාශ්‍රව පටිච්ච තේද න සම්ති කියලා කිව්වේ ඒකයි. යේසෝ අස්සු ධර්තා අවිජ්ජාශ්‍රවං පටිච්ච තේද නසන්ති යේ අස්සු දරතා බවස්සවම් පටිච්ච තේද නසන්ති මෙතන එහෙම දෙයක් දරතයක් නැහැ බව දෙයක් කියලා දැනෙන දරතයක් නැහැ එතකොට ආත්මයක් කියලා දැනෙන දරතයක් නැහැ ඒක අවිජ්ජාස්ත්‍ර එතකොට අවිජ්ජාස්ත්‍ර කියන්නේ එතනමයි එතකොට අවිජ්ජාශ්‍රක ධර්තයක් නැහැ. එතකොට මේ එකම තැන අපි දිගටම අපි ඔබට සරලව පැහැදිලි කරපු ආකාරයත් ඔබට දැන් දැනෙයි. මේ අවසානයේ මේ කියන කාරණාත් එක්කලා ගලපලා ගත්තා. වැලිත් මේ ධරත මාත්‍රයද ඇති කිමෙක්යත් මේ කයම නිසා ඒ සලායතන සංප්‍රයුක්ත සඩායතන සංප්‍රයුක්ත ජීවිත ප්‍රත්‍ය වූ ධරත මාත්‍රයක් ඇති කිමෙක්යත් මේ කයම නිසා සඩායතන සංයුක්ත ජීවිත ප්‍රත්‍ය වූ ධරත මාත්‍රයක් එයි දනි හේ කාමාශ්‍රවයන් මේ සංඥාගතේ ශුන්‍යයි දනි භවශ්‍රවයෙන් මේ සංඥාගතේ ශුන්‍යයි දනි අවිජ්ජාශ්‍රවයෙන් මේ සංඥාගතේ ශුන්‍යයි දනි වැලිත් මේ අසුඤ්ඤත්වයක්ද ඇති කිමෙන්දයත් මේ කයම නිසා සදායතන ප්‍රතිසංයුක්ත වූ ජීවිතාත් ප්‍රත්‍ය ඌ ධරත මාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතායයි දනි. එතකොට මෙසේ එහි යමෙක් නැද්ද? එයින් ඒ ශුන්‍යයි නුවණින් දනි. අන්න මෙතන සෝපටිසේස නිබ්බාන කියලා අපි කතා කරන්නේ මෙතන ආශ්‍රව කෙලෙස් ඡය වෙලා අවසానයි. ඒ කියන්නේ නිවන් දැකලා. නමුත් මෙතනත් ධර්තයක් තියෙනවා. කියන්නේ මෙතන කය පවතිනවා. ඒ කය පැවැත්මයි. එතකොට කය පැවැත්ම හුස්ම අවසානයේ ඒකයි අනුපටිශේෂ නිබ්බාන කියලා මෙතන නිබ්බාන දෙකක් අපි ගැන කතා කරන්නේ. හැබැයි මේ අනුපටිශේෂ නිබ්බාන කියන එක ගොඩක් අය වරදවා ගන්නවා. නැහැ මේ නිවන සෝපටිශේෂ නිබ්බානමයි. ඒ තුලමයි සියල්ල අවසానයි කතකරණියයි. ඇත්තටම ශරීරය පොළොවට පස්වීම පමණයි. එතකොට අනුපරිශේෂ නිබ්බාන කියන්නේ සෝපරිශේෂ නිබ්බාන කියනකොට සියල්ල අවසන් වෙලා. එතකොට මේ සියල්ලේ මිදුනත් ඔව් සාමාන්‍ය විදිහටම අතර සත්පුජ්‍යල දෘෂ්ටියකින් තොරව ඒ බාහිර පෘ탁ජනයෙකුට මේක හොයන්න බෑ. බාහිර පෘ탁ජනයෙකුට රහතන් වහන්සේ නමක් හොයන්න බෑ. බාහිර පෘ탁ජනයෙකුට ඒ බුද්ධ ස්වභාවය හොයන්න බෑ. ඒ ස්වභාවයටපත් වූ ඒ ඇත්තටම ලෝතුරු සොයයි. සදාමරණියයි. කිසිදා එතන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ මේ මොහොතේම මේ ස්වභාවයට අත්දකින්නවා. මේ ස්වභාවය මේ මොහොතේම ඔබ සදා අමරණියත්වයටපත් වෙනවා. ඒ මරණයක් නැහැ. මරබියක් නැහැ. කෙනෙක් නැහැ. සත්වයක් නැහැ. පුජ්‍යලයක් නැහැ. සියල්ල අවසానයි. කතකරණියයි. ඉතින් මෙතනයි කතකරණියයි කියන තැන තියෙන්නේ සදායතන ප්‍රසංයුක්ත ජීවිත ජීවිතාත්‍ර වූ ධර්ත මාත්‍ර සංඛ්‍යාත අසුඤ්ඤතයි දනි මෙසේ එහි යමෙක් නැද්ද එයින්නේ ශුන්‍යයි නුවණින් දනි එහි යමෙක් ඉතිරිව ඇද්ද විද්‍යාමාන වූ එය ඇතැයි දනි. ආනන්දේ මෙසේ මහානාට යථා භූත වූ අවි අවිප්‍රත්‍ය වූ නිරුක්පක්ලේශ වූ තෙල පරමානුත්තර වූ ශුන්්‍යතාවා ක්‍රාන්ති වේ අන්නේයයි පරම අනුත්තරත්වය කියලා කියන්නේ. අපි කියනවානේ සදා අමරණීයයි කියලා. ඒ මේමයි. මේ මොහොතෙමයි ජීවත් වෙන මේ මොහොතෙමයි ඔබ අනුත්තරත්වයට පත්වන්න. මැරිලා නෙමෙයි මැරිලා කරන දෙයක් නෑ. ඒක අපි කිව්වේ මේක මැරිලා කරන එක ඇවිල්ලා අදෙහිල්ලක් විශ්වාසය. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ මොහොතේම ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබ ලෞතර සුවයටපත් වෙනවා. සදා අමරණීයත්වයටපත් වෙනවා. මේ බුද්ධ මේ බුද්ධ ස්වභාවයේ සත්වපුජ්‍යල කතාවක් නෑ. මේ සබහා දහමහා සමාන. නමුත් මේ සබහා දහම කියන වචනෙට යාගිය මෙහි තියෙනවා ඔබට දැනගන්න දෙයක්. අරුතක් තියෙනවා. මේ අරුත ඔබ අවබෝධ කරගත යුතුයි. සබා දහම කිව්වත් එතන තියෙන්නේ ඊට මෙහා කතාවක්. නමුත් ඒ වචන වලට ලඝු කරන්න බැරි මහා අමරණීයත්වයක් මේ තුළ අපි කතා කරනවා. හොඳයි ඔබට ඒක දකින්න ලැබෙනවා එහෙමනම්. යේ අස්සු ධර්තා බවස්සවම් පටිච්ච තේද න සම්ති යේ අසු ධරතා අවිජ්ජා සවම් පටිච්ච තෙදන සම්ති අත්ති එතකොට මෙතන කතා කරන තන්ති අත්ති චේචය දරත මාත්තා දරත මාත්තා යදිදං ඉමේ වේව කායම් පටිච්ච සලායතනිකං ජීවිත පච්චාති සෝ ශුඤ්ඤ මිදං සංඥාගතං කාමස්සෝ තාති පජානාති ශුඤ්ඤ ශුඤ්ඤ මිදං සංඥාගතං බවස්ස නාති පජානාති ශුඤ්ඤ මිදං ශුඤ්ඤගතං අවිජ්ජාසවනාති පජානාති අත්ති වේ විධං අත්ති අච්චේවිදං අසුඤ්ඤතං යදිදං ඉමවේව ඉමේ ඉමේව කායම් පටිච්ච සලායතනිකං ජීවිත පච්චයාති ඉති යං හි කෝ තත්ත න හෝති අනේක ඊටාම වැදගත් වාක්‍යයක් ඉති යං හි කෝ තත්ත න හෝති කියපේක ඒ කියන්නේ ඉති යං හි කෝ නත් නත් න හෝති නහෝති ඉති යං හි කෝ නත් තත් නහෝති ඉති යංහි කෝ තත්ත නහෝති කියනකොට මේ pāli භාෂාව දැන් මේ ලියලා තියෙන සූත්‍රයේදී ආ බැලුවම මේ අපි නිතරම ඔබට කිව්වා මේ ittattwය ගැන දෙයක් කියලා දැනෙනවා ittattwයක් තියෙන. එතන සත්වයා කියලා කියන්නේ. සත්ව භාවය කියන එක දැන්. දැන් සත්ව කොනම සත්ව ස්වභාව අපි කව මේ ඒත් කැමති නෑ මම ස්කන්ධය කියන්නේ හේතු. කිව්වා මේ ආයතන වලින් මේ සංඥාව හදනවා කියලා. ittattwය කියන සංඥා. ඒතර මෙතනත් ඒක පෙන්නනවා. ඊ ittattwය තමයි එතකොට ඒ තියනවා කියලා දැනෙන එකයි මෙතන නැති වෙලා යන්නේ. ඉති යං හි කෝ තත් ඒ තියන තත් තියනවා කියන න නහෝති. ඒ කියන්නේ මෙන්න මෙතනයි තථාගත කියන තැනට එන්නේ. ඇත්තරම තථාගත කියන්නේ මේ මේ ධර්මය අවබෝධ ඒ ඒ උණුවේ ස්වභාවයටයි ඒ ඊත්ත්වයෙන් මිදෙන තැනයි තථාගත කියන්නේ. එතකොට තථාභාවේ අන්‍යතාභාවයටපත් වෙනවා කියුවේ ඊත්ත්භාවේ අන්‍යතාභාවයටපත් වෙනවා කියුවේ අන්නේ නිසයි. එතකොට ඉති යං හි කෝ තත් නහෝති තේන යං තේන තං ශුඤ්ඤං සමනුපස්සති යම් පනත් අවිසිද්ධං අවිසිට්ඨං හෝති තං සන්නමිධං අත්ථි පජානාති එවම් මස්ස ඒසා ආනන්ද යතා බූචා අවිපල්ලත්තා පාරිශුද්ධා පරමානුත්තර ශුන්්‍යතා වක්කාන්ති භාවති එතකොට අර අන්තිමටම අපි මේ කතා කරපු වාක්‍ය. ආනන්දේ මෙසේ මහනහට යථා භූත වූ අවිපර්යත් වූ නිරුප්ප ක්ලේශ වූ තෙල පරමානුත්තර වූ ශුන්‍යතාව ක්‍රාන්ති වේ. ඒ කියන්නේ ශුන්‍යතාවයේ මෙන්න මෙතනයි ක්‍රාන්ති වේ කියන්නේ ඒ කියන්නේ ඒ ආනන්දේ මෙසේ මහන යථා භූත වූ අරිපාරයත් වූ නිරුප්ප ක්ලේශෝ ඒ කියන්නේ ක්ලේශ කියන්නේ රාග දේශ මොහ කෙලෙස් වලින් මිදුණු ඒ ශුන්‍යතාවය වෙන්න මෙතනයි පරමානුත්තර වූ ස්වභාවයයි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ආනන්දේ අතීත කාලයන්හි යම් සමන කෙනෙක් වේද යේපිහි කේ ආනන්ද අතීත අන්දා ධානං සමනාවා බ්‍රහ්මනාවා පාරිශුද්ධං පරමානුත්තරං ශුන්‍යතං උපසම්පජ්ජ විහෙර විහෙරසින් සබ්බේතේ ඉමං යේච පාරිශුද්ධං පරමානුත්තරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරසුං යේපිහි කේවි ආනන්ද තත් අනාගත දානං සමනාවා බ්‍රහ්මනාවා පාරිශුද්ධං පරමානුත්තරං සුන්ත ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරසන්ති සබ්බේතේ ඉමේ යේච පාරිශුද්ධං පරම අනුත්තරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරතිති යේපේහි කේවි ආනන්ද එතරහි සමනාවා බ්‍රහ්මනාවා පාරිශුද්ධං පරම අනුත්තරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරතිති සබ්බේතේ ඉමේ ඒව පාරිශුද්ධං පරම අනුත්තරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරතිති තස්මාතිහි ආනන්ද පාරිශුද්ධං පරම අනුත්තරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙර විහරි සාමීති එවං හි කෝ එවං හි වෝ ආනන්ද සික්කිතබ්බන් තීති එතකොට මේ අන්තිම වාක්‍යයේ බුදුන් වහන්සේ මෙතෙක් සියලු බුදවරු එහෙම නැත්නම් මේකේ කතා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට යෙහි කේවි ආනන්ද අත්ති අත්ති මධ්‍යාන අතීත ධ්‍යාන සමනාවා බ්‍රහ්මනාවා. එතකොට පාරිශුද්ධං පාරිශුද්ධත්වයට පත් වෙන එක පරමානුත්තරම් පරමානුත්තරත්වයට පත් වෙන ශුන්‍යතම් උපසම්පජ්ජ විහෙරති විහෙරසුං සබ්බේතේ ඉම එතකොට පාරිශුද්ධ මේ පාරිශුද්ධත්වය කියන්නේ පරමානුත්තර කියන්නේ එතකොට ශුන්‍යත උපසම්පජ්ජ විහෙරසුන් කියන්නේ මේ අවසානයේ මේ දැනෙන ස්වභාවයයි එතකොට ඒ සාන්දිටිකයි ඒ සාන්දිටික ස්වභාවයේ ඒ සියල්ලෙන් මිදෙන ස්වභාවයේ ඒ ඒ අනුත්තරත්වයේ ඒ රාගක්‍ය දේශක්‍ය මොහ එහෙම නැත්නම් සියලු කෙලෙස් නැතන ස්වභාවයයි ආශ්‍රව ධර්ම නැසුණු ස්වභාවයයි එතකොට මේ පැහැදිලි කරනවා යේපීහි අතීතේ වේවා අනාගතේ වේවා ඒ කියන්නේ අනාගතෙත් මේ ස්වභාවයෙන් බව එතකොට මෙතනත් ඒක දකින්න ලැබෙනවා. මේ දක්වා හිතපු ඇත. එතකොට මේ විදිහටම මේ නිර්වාණ අවබෝධයටපත් වෙනවා. අනාගතේ ශ්‍රමණාවා බ්‍රාහ්මණාවා පාරිශුද්ධං පරමානුත්තරං ශුන්‍යතං උපසම්පජ්ජ විහෙරති. ඒ අනුත්තරත්වයටපත් වෙන ඒ ශ්‍රමණාවා බ්‍රාහ්මණා අනාගතෙත් මෙන්න මේ ආකාරයට ඒක වෙන්නේ කියලා බුදුන් වහන්සේ මෙතනදී මනාකොට පෙන්ලා දෙනවා. එතකොට හැම පාරිශුද්ධ පරමානුත්තරෝ ශුන්්‍යතාවේ උපයාගෙන මේ ආනන්දේ උපයාගෙන වෙසෙත් ආනන්දේ දැන් යම් මේ ශ්‍රමණ හෝ බ්‍රහ්මණ කෙනෙක් පාරිශුද්ධ පරමානුත්තර ශුන්්‍යතාවයට පැමිණ වෙසෙද්ද ඒ හැම පාරිශුද්ධ පරමානුත්තර මේ ශුන්්‍යතාවයේම පැමිණ වෙසෙති ආනන්දේයින් පාරිශුද්ධ පරමානුත්තර ශුන්්‍යතාව උපයාගෙන වසමයි එතකොට ආනන්දේ මෙසේ තොප හික්මන්නේ එතකොට බුදුන් වහන්සේ අවසන් කරනවා. එතකොට අතීතයේ වේවා අනාගතයේ වේවා ඒ අනුත්තරත්වයට පත්වන ආකාරය මෙයමයි කියන එක බුදුන් වහන්සේ මනකොට මේ සංඥා අபிසංකර නිරෝධයක ගමන් මගකින් බුදුන් වහන්සේ හෙළි කරනවා. ඇත්තට මේ අරහත් සමාධිය කියන එක අනුත්තරත්වයටපත් වෙනවා කියන එක. ඉතින් මෙතන කිසිම වාදයක් ભેදයක් නැහැ. මේ ධර්මයේ තුල ඉස්මතු කරලා තියෙන්නේ නිවන් මගමයි. ඒ නිවන තියෙන්නේ ඝන සංඥා සුකුමන මගමයි. ඒ සංඥා අபிසංකර නිරෝධයක් කරා යන මග. හැබැයි මේ මග වැටි තිබෙන්නේ ඥානය හරහායි. ඥානයන් කියන්නේ තවත් දැනුමක් නෙමෙයි. සිහියයි මේ අවදි වෙලා ඥායස් අධිකමයි කියන මග යන්නේ. ඉතින් මේ ඥායස් අධිකමයි නිබ්බාන සත්‍ය කිරයයි කියන මග මේ අපිට හමු වෙලා තියෙනවා. ඒක ඥානතෝ පස්සතෝ කියන තැනුත් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ යමෙක් මේ මගේ අයිද ඒ ඔහුගේ ඥානයන් හරහායි ඒ කියන්නේ අවදිමත් ස්වභාවයයි ඒ කියන්නේ සිහියයි මෙතන යෝනිසෝ මනසිකාරයයි එතන එතකොට මේ මේක මහා නුවණින් දකින්න ඕනි සාන්දිටික ධර්මයක් තමන්ටම අභ්‍යන්තරයෙන් ආර ආසවක්ඛ්‍යා ඥානය අසු වෙනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානය තුළ සියලු කෙලෙස් නැසී යනවා. ඒ ස්වභාවය අසු වෙනවා. ඒ ස්වභාවය තුළ කාමාශ්‍ර භව සදිසෝමක වාච වචන වලින් වන්න බෑ. තමන්ට ආත්මීය ස්වභාවයේ දීවගෙන යනවා බාහිරට කම්පණය වන අකම්පි ස්වභාවය අකෝපචේතු විමුක්තිය කරා යන මඟ හමු වෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක සතුටු සිත ඇති ඒ ආනන්ද ආශුතුන් වහන්සේ ඒ කරුණෙන් බුදු වදනින් සතුටු ඒ ඉදම ඕච භගවා අත්තමේ අත්තමේතෝ ආයස්මා ආනන්ද භගවතෝ බාසිතං අභිනන්දති තී එතනින් එතකොට මේ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ පැහැදිලි කිරීම පිරිසිදුවටම නිවන් මඟ හෙළි කර තිබෙනවා. ඒ ප්‍රායෝගික අත්දැකීම් සහිතවම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම ඔබට නිර්මලව ඉදිරිපත් කරන්න අපි උත්සාහ කළේ. ඒ අපගේම අත්දැකීම් සහිතවයි. අපිට මේව කියන කෙනාම වචනයක් පාසාම අපගේ අපට සාන්දිටික දහම අපට ප්‍රත්‍යක්ෂ දහම අප ඔබට ඉදිරිපත් කළේ. ඒ ඔබටත් ප්‍රත්‍යක්ෂ වේ. අපිට වාද ભેද නැහැ, තර්ක නැහැ. අපි මග හෙලි කරනවා පමණි. ඒ මග යෑම ඔබගේ කටයුත්තක්. ඒ මග යයි නම් ඔබේ සදාතනික සුවේ, ඒ අමරණීයත්වයේ සදා අමරණීයත්වයේ ඔබටම අත්දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම අත්දැකීමක්මයි. ඒ සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මැරිලා ලබන දෙයක් නෙමෙයි. මේ මොහොතේම ඔබ සදාතනික සුවයටපත් වෙනවා. සදාමරණීයත්වයටපත් වෙනවා. ඒ ඔබට අත්දැකින්න ලැබෙනවා. කිසිවකට ඒක බාහිරින් හොයන්න බෑ. දැනෙන්නෙත් නෑ. ඒ සංඥා සුකුමන ස්වභාවය. ඒ සංඥා සුකුමන ස්වභාවය අත්දැකීමයි. ඒ ආත්මීය ස්වභාවයේ දිය වීගෙන යනවා. ඒ ආත්මීය ස්වභාවයේ දිය වෙගෙන ගිහිල්ලා දෙයක් නැති ස්වභාවයක් ඔබට මතුවෙනවා. ඒ ස්වභාවය ඔබ අභ්‍යන්තරයට දැනෙන්න ගන්නවා. ඒ සාන්දිටික ධර්මයේ ඥානේ ඒ ඥානෙට හසු වෙනවා. ඥායස් අධිගමයි කියවන්නේ නිසායි. ඥානය හරහා වැටලා තියෙන නිවන් මඟ පෙන්වන්නේ නිසායි. බොහෝ අයට මේ දක්වා පැහැදිලි කරපු අපේ දේශනා මාලාවන් දහසකට වැඩි ඒ විශාල දේශනා ප්‍රාතිහාරයක් ඔබට කළා තියෙනවා. ඔබ මේ දේශනා ප්‍රාතිහාරයේ යම්කිසි කොටසක් අධ්‍යයනය කළොත් අපිට වැටහුණා අපිට මේ අධ්‍යයනය කරන අයම දෙන ඒ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනවා. දේශනා 100කට වැඩි ආසන බොහෝ අය මේ මාර්ගය හඳුනා ගන්නවා. ඒකාන්තේ නිවන් මගට ප්‍රවේශ වෙනවා. ඒ විතරක් නෙමේ සුගති පරායන වෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැති බව නියත සම්බෝධි පරායන වෙන බව ඒ අයගේ භාෂිත වලින් අපි හඳුනාගත්. මේ දේශන අහන්න ලැබෙන්නේ නැහැ බොහෝ අයට. ඒ තරම් වාග්යවන්තයෝ මේ ලෝක ධාතුවේ නැති බවයි අපිට වැටහෙන්නේ. හැබැයි මේ වාග්යවන්තය හොයන්න බෑ. සමහර විට සුනිත සෝපාකලා වගේ. සමහර විට ගෙවල් වල වැඩ කරන මෙහෙසියකම් කරන අය. සමහරට අන්ත දුප්පත් දුගියෝ. අර අනුරාධපුරේ කතා කරන අර අම්මලා වීටික වේලෙන්න දාලා හෙවණට වෙලා ඉන්න අම්මලා සමහරට මේ දුප්පත් අන්ත අසරණ දුකී අය මේ අය නිවන් දකිනවා ඔබට ඒ දේශන අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ සාකච්ඡා අහසන්න ලැබෙන්නේ ඔවුන්ගේ ඒ ප්‍රකාශ අහන්න ලැබෙන්නේ ඔවුන් නිවන් දකින්නවා. ඇයි ඔබට බැරි? ඔබගේ කොඳුයට කුඩු කලේ කෙසේද කවුරුන්ද කොයි ආකාරයට සිදුුනේ? ඒ සැබෑ ඒ නිවන් මගේ එළිවන යුගයයි කිව්වේ අන්නේ නිසයි. ඔබේ උත්සාහය, ඔබගේ පිබිදීම, ඔබගේ ශක්තිය, ධෛර්යය මේ බුද්ධෝත්පාද යුගයේට අවතීර්ණ වෙන්න. කිසිදා ඔබ දුගතියකට වැටෙන්නේ නැහැ. ඔබ මනුස්සාත්මයක් ලබන්නේ අති දුර්ලභ කටයුත්තක්. ඔබ දන්නවා දුර්ලභම් මනුස්සාත්මං දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං ෂණ සම්පatti දුර්ලභම් ප්‍රතිරූප දේශ වාසය. මේ අති දුර්ලභයි මේ අවස්ථාව. ඔබට ඒ උදා වෙලා තියෙනවා. මේක සතෙකුට සිව්පාවයකට දැනෙන්නේ නැහැ. ඒ සතාට සිව්පාවට දැනෙන ස්වභාවය දිහා බලන්න. ඒ ස්වභාවයට ඔබපත් වෙනවා. ඔබේ හුස්ම යන මොහොතේ ඔබේ යම් ස්වභාවයක්ද පවතින්නේ ඒ ස්වභාවය තුළ මේ තිරියන් ලෝකයේ ඔබට උරුමයි. මහ පොළවේ කුඹි කොච්චර ඉන්නවද? මහ පොළවේ පණුව කොච්චර ඉන්නවද? මහ පොළවේ මේ තිරියන් ලෝකේ කොයිතරම් විශාලද? ඔබ දකින්න මිනිස්සයෝ ඉන්නේ කෝටි 800යි. බොහොම ටිකයි. මේ මහ පොළවේ ලංකා භූමියේ ඉන්න කුඹීට වැඩි. මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සෙන්ට වැඩිය මේ එක භූමිය මේ පුංචි දූපතේ ඉන්නවා පණුව කූඹි. මේ තරම් විශාල තිරියන් ලෝකෙක ඔබ කැරකෙනවා. ඔබ දන්නේ නැහැ ඔබගේ මනුස්ස ශරීරේ පොළවට පස් වෙන මොහොතේ ඔබ තිරියන් සතෙක් වෙනවා මහ පොළොවේ පස් වගේ තිරියන් ලෝකෙට වැටෙනවා. නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටිකයි සුගති පරායන වෙන්නේ. ඔබ හිතන්න එපා ඔබ ඉන්නේ එතනේ කියලා. ඔබ මොන කටයුත්ත කළත් මොන දේ කළත් ඔබගේ ඔය භව කතරේ භයානකත්වය ඔබ නොදැක්කොත් ඔබ විශාල අගතියකයි පසු වෙන්නේ. ඉතින් මේ manussාත්ම භාවය අති දුර්ලභයි කියලා පෙන්වුවේ අන්නේ නිසයි. ඒ බුද්ධ වචනයයි. මේ බුද්ධ ස්වභාවයයි යමෙක්ගේ ස්වභාවයට අවදිවේ කරන දේශනේ බුද්ධ දේශනයක්මයි. ඒ බුද්ධ ආඥාවයි. මේක හුදෙක් පොතකින් ගන්න බෑ බුද්ධ ආඥාව කවදා පොතකින් ගන්න බෑ. ඔබ ප්‍රත්‍යක්ෂ ඥානයත් තුළ ඒ සාන්දිටිකත්වය තුළ ඔබ කරන දේශනේ බුද්ධ දේශනයක්මයි. ඒක ඒකාන්තයි. ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම සිතුවිලි මිදුණු ස්වභාවයයි. ඒ තමන්ට මේ මාණික්‍ය මතු කරගන්න බැරිකම තමන්ගේ අදුස්සමානී ස්වභාවයයි. ඒ දෘෂ්ටියයි. ඒ මිත්‍යා දෘෂ්ටිය කුඩු වෙන තැනයි අන්න සම්මා දිට්ඨිය මතුවන. ඒ තාක් ඔබ අවිද්‍යාව ඝන අන්ධකාරයේ ඔබට කිසිවක් පේන්නේ නැහැ. ඒ මහා ප්‍රඥා ලෝකයේ අවදි වී තුමයි. ඒ පරම සත්‍යයි මෙලව ඇති එකම සත්‍යය. ඒ සත්‍ය අවබෝධය යමෙක් කරයිද ඒ සාදු සාදු සාදු. ඒමයි මෙලව ඇති උතුම්ම කාර්යය. එයයි ඔබගේ සසර දුකේ නිමාව. ඒ ඔබට වාග්ය ඇතයි අපි සිතමි. මේ ආසන හැමෝටම ඒ වාග්ය ඇති බව අපි දනිමු. ඉතින් ඔබටත් ඒ වාග්ය තියෙනවා. උත්සාහ කරන්න. සත්‍ය අවබෝධ කරගන්න. සියලු දුකෙන් මිදෙන්න. හැමෝටම තෙරුවන් සරණයි. ඇති. එතකොට මේ මිදීමක් ගැනයි මෙතනත් කතා වෙන්නේ. එතකොට කියන්නේ එතකොට අනිමිත් චිත්ත චේතෝ සමාධියේ බැසගෙන සිටි පහදී මොනවට පිහිටයි නිශ්චය වෙයි. ඒ මෙසේ නුවණින් දකි අදිමිත්තති සෝ එවම් පජානාති අන්න දැන් පජානාති කියන වචනේ මෙතනදි ගන්නවා. දැන් ලෝකයේ ඇත්ත තියෙන තැන විජානාති. අපි ඒක දන්නවා. ලෝකයක් තියෙනවා කියලා ගත්ත තැන. දැන් මෙතන ප්‍රජානාති. දැන් මේක දකින්න නුවණින් සත්‍ය. සත්‍ය දකින්නවා කියන එක ප්‍රජානාති. යේ අස්සු දරතා අකිඤ්ඤායතන සංඥං පටිච්ච තේද න සම්නි අනතන යේ අස්සු දරතා න සන්න සංඥාතන සංඥං පටිච්ච යේද තේදන